ශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අහංගම ගොවියාපානේ ජයසමනාරාමය කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරයේ යන උභය විහාරාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද අහංගම රතනසිරි නායක ස්වාමින්වයන් වහන්සේ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 යෝ ඒවං මහතු අත්ථාය සංවත්තති යතේදං භික්ඛවේ අනුයෝගෝ කුසලානං ධම්මානං අනනුයෝගෝ අකුසලානං ධම්මානං සද්ධාවන්ත සින්වත්නි මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සූත්‍ර දේශනාවක පාඩයක් අපේ ජීවන අද ගුවන් විදුලි ධර්ම දේශනාව සඳහා මාතෘකාවකින් ඉදිරිපත් කළේ. අද මේ සූත්‍ර දේශනාව තෝරාගත්තේ අංගුත්තර ඒකේ පාඩේ සමාද වර්ගයට අයත් ඉස්ලාම් යෝග සූත්‍රය හැටියට. මේ සූත්‍රය පුරා ගත්තේ වෙසක් සමය උදා වෙන මේ මොහොතේ වෙසක් කාල පරිච්ඡේදයට අනුරූප වන දේශනාවක් හැටියට. තව සති දෙකකින් පමණ වෙසක් සමය උදා වෙනවා. මේ වෙසක් සමය අපි කෙසේද ගත කරන්නේ කියන එක තේරුම් ගන්න විතරාශී වෙලා වෙසක් උත්සව සංවිධානය කරනවා. දැන් මේ වසරේ වුණත් 100කට ආසන්න ළමුන් පිරිසක් මේ සමාදන් වන්නට සූදානම් කරලා තියෙනවා. එක දවසක් සහ මුලින්ම වැඩිහිටියන් සඳහා ඒ වැඩිහිටියන් සිල් සමාදන් වෙලා අර මේ ලංකාවේ විදියටම මන භාවනා ධර්ම සාකච්ඡා ආදී මේ දවස් පුරාම ගත කරන්නේ. ඉතින් ඒ නිසා අපිට තියෙන බෞද්ධ ප්‍රබෝධයක් ලංකාවේ වගේ වෙසක් කාලේ ඒ බෞද්ධ ප්‍රබෝධයක් මේ රටවල් වල දැකින්ට ලැබෙනවා. ලාංකික බෞද්ධ පිරිස විතරක් නෙවෙයි අනිත් අනිත් රටවල් වල බෞද්ධ පිරිස ඒ විහාරස්ථාන වලට එකතු වෙලා මේ ආකාරයෙන් විශ්ව පවත්වනවා. ඉතින් අපිට පේනවා මේ රටේ මේ පිරිස මාස් කීපයකට කලින් ඉඳලා මේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ වැඩගත් සිද්ධියෙන් තුනක් සිදු වෙච්ච දවසේ විශ්ව කෙසේ පවත්වනවාද කියලා සංවිධානය කරනවා. මේ සංවිධානය කරනකොට අපි තේරුම් ගන්නට ඕන මෙසක් ඉස්සරයක් කොහොමද සකස් කළ යුත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ ශ්‍රේෂ්ඨ මහා කාරුණික මහෞත්මයන් වහන්සේ. උන්වහන්සේ ස්වාමීය පිළිබඳව දේශනා කළා. මිනිස්යන්ගේ හදවත් තුළ තියෙන කෙලෙස් මතුවන්නට මේ කෙලෙස් සංසිඳන ආකාරයට ධර්ම දේශනා කළා. ඒ ශ්‍රේෂ්ඨ මහෞත්මයාගේ ගුණ සිහිපත් කරන දවසේ අපි වෙසක් උත්සවයේ කොහොමද සංවිධානය කරන්නේ කියලා තේරුම් ගැනීම වැදගත් වෙනවා. අපි දන්නවා වෙසක් උත්සවයක් පවත්වන කාලේ විවිධාකාර ක්‍රම වලින් බෞද්ධ ප්‍රබෝධයක් සාමීක හැඟීම් සද්ධාව පිළිබඳ හැඟීම් ඇති කරනවා. ඒ ඇති කරවන්නේ ක්‍රම උපයෝගී කරගන්නවා. සමහරු පුරණ බඳිනවා. ඒ පුරණ බැඳීමෙන් බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ බුද්ධ චරිතයේ කිසියම් සිද්ධියක් මතු කරලා ඒ දකින්න කියන ඇත්තන්ට සිදුවෙන හැඟීමක් ඇති කරවන්නේ. දැන් අපි බලමු බුදුහාමුදුරන්ගේ චරිතයේ ඇති තුන විශිෂ්ට ලක්ෂණ. නිදිරන් උපස්ථානයේ ඉවසීම. ඒ ආදී සිද්ධීන් රූපවත් කරනවා. රූපවත් කරන කිසිම හිමීමක් සමාජයට දෙනවා. ඉතින් ඒක බොහොම වැදගත්. බුද්ධ ජීවිතයේ පමණක් නෙවෙයි බුද්ධ චරිතයේ අතීත ආත්ම භාව ජාතක කතා. ඒ ජාතක කතා උපයෝගී කරගෙන කිසියම් හැඟීමක් දෙනවා. ඒ බොහොම වටිනා පුංචි ළමයින්ට ඒ හැඟීම් දෙන එක්තරා ක්‍රමයක්. අවබෝධයක් ලබා දෙන එක්තරා ක්‍රමයක්. මේ නිසා ඒ තොරණ බඳින පිරිස, තොරණ සකස් කරන පිරිස ඒක කල්පනාවට ගන්න ඕනේ. තොරණ පෙන්වන ස්ථානවල ওই ව්‍යාස්තිනත් සැනකෙලි පැවැත්වීම නෙවෙයි කළ යුත්තේ. කාම කෝප ආවේග ඇති කරන විදිහේ සිද්ධීන් නෙවෙයි කළ යුත්තේ. ශ්‍රද්ධාව ඇති කරන්නේ සදාචාරයේ දිනුවන විදිහේ පරිසරයක් ඒ අවට ගෙටෙන්නට එකෙන්නට ඕන. සකස් වෙන්නට ඕන. ඒකයි වටින්නේ. දැන් ගිහියන්ට ජීවිතයට සමාන දුන්නාට නැතුමකට නැතුමක් දර්ශනය කළාට ඒකේ වැරද්දක් හැටියට පේන්නේ නැහැ. නමුත් ඒ සෑම දෙයක්ම බෞද්ධ හැඟීම් නැති වෙන විදිහට සදාචාරයේ ගොඩනැගෙන විදිහට කෙරෙන්න ඕනේ. ජීවිතයක් හාන්නට සැලැස්සුවත් ඒ ගීතයෙන් කිසියම් පොදු සංවිධයක් දෙන්න තියෙනවා. සදාචාර දිනුව සඳහා ගැලපෙන සංවිධයක් දෙන්න තියෙනවා. දැන් අපේ පැරණන් මේ ජාතක කතා ආදිය උපයෝගී කරගෙන නාට්‍ය සකස් කරනවා. ඒ සකස් කරපු නාට්‍යයෙන් වෙන කිසියම් සංවිධයක් දෙනවා. ආවේග ඇති කරා නෙවෙයි. ඒ ආවේග ඇතිවීම නිසා සිදුවෙච්ච විපත්ති කරදර ආදී නාට්‍ය ස්වරූපයෙන් පෙන්වුවා. අපි එහෙම හැඟීමක් දෙන්න ඕනේ. නාට්‍ය නිර්මාණය කරන ශිල්පී වුණත්, ගීත රචනා කරන ශිල්පී වුණත්, ඒ කවුරු කවුරුත් කිසියම් සමාජයට හිතක් වෙන්න, සමාජයට යහපතක් වෙන්න, අපේ සදාචාරය සකස් වෙන විදිහේ නිර්මාණ කරන්නට පුරුදු වෙන්න ඕනේ. මේ වෙසක් සමයේ විශේෂයෙන්ම අපි මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. දැන් ඒ වගේම අපි දන්නවා වෙසක්පත්. දෙසක්වත් සකස් කරනවා. මේ දෙසක්වත් සකස් කිරීමත් හොඳයි. මුදු ළමයින්ට මේ දෙසක් සමේ කිසියම් හැඟීම් ඇති කරනවා. දෙසක් පතේ චිත්‍රයක් සකස් කරත් ඒ චිත්‍රය ආදර්ශවත් වෙන්න ඕන. ඒ දෙසක් පතේ සකස් කරන ගීතය මේ කවිය කිසියම් ආදර්ශයක් දෙන්න ඕන. ඒකයි වටින්නේ. බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කළත් ඒ බුද්ධ ප්‍රතිමාවේ අපි දන්නවා කලාකරුවා නිර්මාණයක් කරනකොට බුද්ධ ප්‍රතිමාව සකස් කරනකොට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාව දැක්කිරෙන විදිහට බොහොම ශාන්ත ස්වරූපයක් ඒ ප්‍රතිමාවේ ඇතිවෙන්නට ඕන. ඒ විකෘති රූප වලින් කිසියම් හැඟීමක් දෙන්නට අපහසුයි. ඒ නිසා දෙසක් පතක් නැත් සකස් වෙන්නට ඕන බොහොම කල්පනාවෙන් සකස් කරන්නට ඕනේ. ඒකයි වටින්නේ. නිසා මේ වෙසක් සමය ඒ සෑම දිනම ටිකක් කල්පනාවෙන් කටයුතු කරන්නට උත්සාහ කරන්න ඕනේ. අපේ බෞද්ධ ජනපිරිස් රටේ ජීවත් වන රටවැසියා විතරක් නෙවෙයි පාලකයනුත් මේ ගැන ටිකක් කල්පනාවට ගන්න ඕනේ. මේ රටෙන් බැහැර වෙච්ච රටින් පිට වෙලා ජීවත් වෙන ඇත්තන්ට මේ රටේ තියෙන සංස්කෘතියේ වටිනාකම බොහොම හොඳින් තේරෙනවා. මේ රටේ තියෙන ස්වාභාවික සම්පත් පිළිබඳව බොහොම හොඳින් තේරෙනවා. ඒ නිසා ඒ රටවල් වලට ගිය ඇත්තෝ අපේ රටේ තියෙන උතුම් සංස්කෘතිය ඒකම ස්වාභාවික සම්පත් පිළිබඳව බොහොම අගය කරනවා. මේ අපේ බෞද්ධ රටින් බැහැර වෙච්ච යුරෝපියන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ රටවල් වල වැදගත් දේවල් තියෙනවා. ශිල්ප ශාස්ත්‍ර හදාරන්න බොහොම පහසුකම් තියෙනවා. ඒ ඇත්තන්ට තියෙන නීතිය මේ දරුවන්ට සදාචාරය පිළිබඳ පණිවිඩය හරියට ලැබෙන්නේ නැහැ කියන්නේ. ඒ නිසා තමයි මේ රටවල් වලට වඩා බොහොම සැලකිල්ලක් දක්වන දෙමව්පියෝ දරුවන් පිළිබඳව. ඒ දරුවන් විහාරස්ථාන වලට යොමු කරලා, දහම් පාසල් වලට යොමු කරලා, ඒ වෙසක් සමයේ පැවැත්වෙන වෙසක් උත්සව වලට යොමු කරලා කිසියම් හැඟීමක් ලබා දෙන්නට දෙමව්පියන් උත්සාහ කරනවා. අපේ රටේ මේ රටේ වුණත් දෙමව්පියන් දැන් කල්පනා කරන්නට ඕන. මීට වසර ගණනාවකට කලින් තිබිච්ච තත්ත්වයට වඩා සදාචාර පරිහානියක් දකින්න ලැබෙනවා. දෙමව්පියනුත් රටේ පාලකයනුත් මේ ගැන ටිකක් කල්පනා කරන්නට ඕන. මේ උතුම් රට මේ උතුම් රටේ පැවති අවුරුදු 1500 ගණනක සංස්කෘතිය විතර වටිනවාද කියලා හිතන්න තෝරන මේ උතුම් සංස්කෘතිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් විශ්ලේෂණය කරන්ට මේ දෙකක් සමේ අපි කවුරු කවුරුත් අදිස්ථාන කරගන්න ඕනේ. ඒකයි කලුතු ඉතිම දේ. ඉන්වත් ඊට ගැළපෙන විදිහේ මාතෘකාවක් අදාපි මේ ධර්ම දේශනාවට ඉදිරිපත් කළේ. අංගුත්තර ඒකක නිපාතේ ප්‍රමාද වර්ගයේ මුසලාම යෝග සූත්‍රයේ මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ. මේ සූත්‍ර දේශනාවට අනුකම් දෙනකොට කියනවා මොකන්ද කුසලයේ කියන්නේ. බුදුහාමුදුරුව වදාරනවා නාහං වික්‍රේ අඤ්ඤං ඒක ධම්මංති සමුපස්සාමි. යෝ එවං මහතු අත්හාය සංවත්තති. මහණෙනි මම වෙන කිසිම ධර්මයක් දකින්නේ නැහැ මහත්ති අර්ථය පිණිස පවතින. මොකද්ද? යතෙහිදන් භික්කවේ අනුරෝධෝ කුසලානං මේ කුසල ධර්මයන්හි යෙදීමත් අනන්‍යෝගෝ අකුසලානං ධම්මාන අකුසල ධර්මයන්හි යෙදීමත් කියන කාරණේ තරම් අපට යහපත කිනිස පවතින අර්ථය කිනිස පවතින මේ කිසියම් දෙයක් මම දකින්නේ නෑ. ඔන්න කියනවා බුදුරජාණන් වහන්සේ කුසලය පිළිබඳව දේශනා කරපු හැටි. දැන් අපි බලන්නට ඕනේ අපි හුඟක් සමාජ කතා කරන දේ කුසලයේ සහ සීල. කුසලයේ සහ සීල කියන වචන දෙක අපි වෙනසක් නැතුව එකම දෙයක් සඳහා භාවිත කරනවා. අපි තේරුම් ගන්නට ඕන මේ කුසලයේ සහ සීල කියන්නේ එකක්ද එහෙම නැත්නම් දෙකක්ද කියලා. ඒක තේරුම් ගැනීම මේ ධර්ම මාර්ගයට යොමු වෙන්නට පිළිපදින්නට ප්‍රයෝජනවත් වෙනවා. අපි දැන් බලමු බුදුහාමුදුරේ පින ගැන දේශනා කරපු තැන්. මේ තැන්වල පින ගැන දේශනා කරනවා. පාලි වචනේ පුණ්‍ය. පුණ්‍ය කියන වචනේ ගැන ටිකක් සඳහන් වෙනවා. එක තැනකදී දේශනා කරනවා මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ත. මහණෙනි දිනට බය වෙන්න එපා. එයි සුඛ සේතං භික්ඛවේ අදිවචනං. පින කියලා කියන්නේ සැපයට පාවිච්චි කරන තවත් වචනයක්. පිනට බය වෙන්න එපා. පින කියලා කියන්නේ සැපයට පාවිච්චි කරන තවත් වචනයක්. එතකොට දැන් පින්වත්නිට පේනවා පින සම්බන්ධ වෙලා තියෙන සැපයත් එක්ක. එක්තරා දෙවියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රකාශ කරනවා උපනීයති ජීවිතම් අප්‍රමායු ජරූපමී තස්සන සංකිතානා ඒසං භයං මරණේ තෙක්මානෝ විඥානි කෛරාත සුතාවහානි මේ ජීවිතය ක්‍රමෙන් ගත වෙගෙන යනවා අපේ ආයුෂ උපනීයති ජීවිත මප්පමායු මේ කෙටි කාලයක් කියන මේ ජීවිතය ගෙවිගෙන යනවා ජරූපනී තස්සන සංකිතානා ජරාවටපත් වෙච්ච කෙනෙකුට පිටක් නැහැ. ඊතං භයං මරණේ පික්කමානෝ මේක ජීගෙන දෙන එකක් ඇටියෙට මරණේ මරණේ හිලා දකින සිද්දලය විඥානි කෛරාත සුඛවහනි සැප ලබා දෙන හිං කරන්න විඥානි කෛරාත සැප ලබා දෙන හිං කරන්න කෙටි කාලයක් ගත කරන්න පුළුවන් මේ ජීවිතය අප්පන් ආයි කෙටි කාලයයි ආශේ බොහොම කෙටි ඒකත් ගත වෙගෙන යනවා එතකොට ජරාවටපත් වෙනවා ජරාවටපත් වෙනකොට ආරක්ෂාවක් නෑ කාටවත් ඒක නවත්තන්න බෑ මේක බියක් ඒකන් භයන් මරණයට එක්කමාන මේක මරණේ හිලා දකින්න පුද්ගලයා බුදුහන් රැස් කරන්නේ. මොන විදියකින්ද සුඛවහන්නේ? විනේ ස්වභාවය එතන ඉතින්නේ සුඛවහන්නේ සැප ලබා දෙන. සැප ලබා දෙන කින් කරන්නේ. මේක දෙවියන්ගේ ආකල්පය. බුදුරජාණන් වහන්සේ ඒක ටිකක් වෙනස් කළා. බුදුහාමුදුරුවෝ ඒ විදිහටම ප්‍රකාශ කළා මේ කෙටි කාලයේ ගිහින් යනවා ජරාවටපත් වුණාම ආරක්ෂාවක් නැහැ. මේක මරණය ගැන දෙන දෙයක් හැටියට. මරණයට සමීප වීමක් හැටියට. දැකලා ඒකට දිය වෙලා මොනවද කරියුත්තේ? ලෝකානිසං පයහි සම්පිතෙක්කේ සාන්තිය බලාපොරොත්තු වෙන නිවන බලාපොරොත්තු වෙන ලෝකානිසය අත්හරින්න. බුදුහාමුදුරේ දේශනා කරේ නෑ පින් කරන්න කියලා මේ නිවන බලාපොරොත්තු වෙන ලෝකානිසය අත්හරින්න. මෙතන කින්වත් වැදගත් කාරණා දෙකක් තියෙනවා. දෙවියාගේ ආකාංශය බුදුරජාණන් වහන්සේගේ අවවාදයක්. දෙවියන්ගේ ආකාංශයේ ඉන්නේ සිංහස් කරලා සැප බලාපොරොත්තු වීම. භවයේ බලාපොරොත්තු වීම එතන තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භවයේ බලාපොරොත්තු වීම නෙවෙයි ලෝකාන්තයේ ලෝකයේ තියෙන ඇලීම් බැඳීම් කාම වස්තුන්ට තියෙන ඇලීම් බැඳීම් දුරු කරගෙන ශාන්තිය බලාපොරොත්තු වෙනවා. ලෝකයෙන් මිදීම, භවයෙන් මිදීම. එතකොට පින්වත්නි දැන් පැහැදිලි වෙන්න ඕන පින කියන්නේ මොකක්ද? කුසලය කියන්නේ මොකක්ද? පින කියලා කියන්නේ භවය බලාපොරොත්තු වෙන සසර බලාපොරොත්තු වෙන සසර සැප විපාක බලාපොරොත්තු වෙන කරන යම් යම් ක්‍රියා. කුසලයේ කියලා කියන්නේ මේ සසර දුකින් මිදීමේ බලාපොරොත්තුෙන් යොමු වන ප්‍රතිපදාව. කුසල ප්‍රතිපදාව. ඒක ප්‍රතිපදාවක් මේක කිසියම් පැස්කිරීම. සැපේ බලාපොරොත්තුෙන් පැස්කිරීම. එතකොට බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලිව දේශනා කළා පින නෙවෙයි වඩන්නට ඕන කළ යුතු දේ පින් රැස් කිරීම නෙවෙයි කුසල් වැඩි වීම. කුසල් වඩන්නට අවවාද කරේ දේශනා කරේ අකුසලං වික්‍රවේ පජහත මහණෙනි අකුසල් අත්හරින්න සත්වා වික්‍රවේ අකුසලං පජහිතනි අකුසල් අත්හරින්න පුළුවන් නෝචේතං සක්ඛා අභවිස්ස අකුසලං පජහිතනි නාහං එවං වදෙය්‍ය ඔබට අකුසල් අත්හරින්න බැරි නම් මම එහෙම අත්හරින්න කියලා කියන්නේ නෑ බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැටි පින සහ කුසලය. අපි දැන් තේරුම් ගන්න තුන අපි මොකන්ද කරන්නේ? අපි වෙසක් කාලේ නොයෙක් දේවල් කරනවා. ඒ කරන දේවල් හොඳ හිතින් කරනකොට කුසලයි. ඒ ඇත්තෝ තුරණ බඳිනවා. ඒ තුරණ බඳින ඇත්තෝ හොඳ හිතින් තුරණ බඳින්න ඕනේ. කෙනෙකුට යහපතක් වෙන්න කියලා මේ මාර්ගයෙන් කෙනෙක් සමගට යොමු වේවා කෙනෙකුට පහන් සිටිවිලි පහළ වේවා කියලා හොඳ හිතින් ඒ කටයුතු කරනකොට එයාට පින් පහළ වෙනවා. පින් ඇති වෙනවා. පින් ලැබෙනවා. කුසල චේතන. විසක්පසක් උනත් ඒ විදිහට සකස් කරනකොට පින්ක් ඇති වෙනවා. හොඳ හිතින් කරන දේවල්නේ ඒවෙන් පින් ලැබෙනවා. ඉතින් මේ පින් රැස්කිරීම පමණක් නිවන් ලැබීමට හේතු වෙන්නේ නැහැ. ඒකට කියනවා කුසල ප්‍රතිපදාවක්. මේ කුසල ප්‍රතිපදාව කියන්නේ කුසල් ප්‍රතිපදාව තියෙන්නේ නැතුව ජීවිතරක් කරන අවදාවත් සංසාරයෙන් මිදෙන්න පුළුවන් කමක් නෑ. එතකොට කියන්නේ අපි ඔය ඉන්න ගැන කියනකොට පුණ්‍ය ක්‍රියාවක් 10ක් කියනවා. ඒකට කියනවා දස දස පුණ්‍ය ක්‍රියාවක් කියන්නේ. දස පුණ්‍ය ක්‍රියාවක්. තින්කරන්න කාරණා 10ක්. ඒකක් තමයි ඔය වැස්ස වහා ඇති දානං සීලං ච භාවනා පත්තිපත්තාං නෝදනා වියවච්ඡා පචායන්ති දේශනා සුති දිට්ඨිජෝ කියන දානය දානය කියන්නේ කුණ්‍ය ක්‍රියාවක් ඒක කුසල ක්‍රියාවක් කරගන්නත් පුළුවන් නමුත් දානය දන් දෙන ඇත්ත කිසියම් භවයක් බලාපොරොත්තු වෙන සසර සැප විපාක බලාපොරොත්තු වෙන ඒ කටයුත්ත කරනවා නම් ඒක කුණ්‍ය ක්‍රියාවක් දැන් බොහෝ දෙනා දන් දෙනවා. ඒ දන් දෙන්නේ යමක් බලාපොරොත්තු වෙන. කුණු දෙයක් දීලා ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා සමහරු. සමහරු හිතනවා මට මේ ආත්මේ යම් යම් අනුපාඩුවන් ඇති වුණේ මේ දන් නොදී නිසා ඒ නිසා මම ලබන ආත්මේ යමක් ටිකක් ලැබෙන්න වැඩිපුර දන් දෙන්න ඕන කියලා දන් දෙනවා. ඉතින් මේ භවයේ බලාපොරොත්තු වෙන කරන්නේ කොහොම වුණත් භවයේ බලාපොරොත්තුෙන් හරි හොඳ දෙයක් කිරීම අකුසලයක් කරලා පවක් කරලා දුගතිගාමී වෙනවට වඩා බොහොම වටිනවා. දැන් මාර්ගඵල ලබන්නට උනත් සුදුසු ස්ථාන උත්පත්ති ලැබෙන්න ඕනේ. දැන් අස්ස දුස්සක්ෂණ කියලා ස්ථාන හයක් අටක් තියෙනවානේ. අස්ස දුස්සක්ෂණ කියන්නේ ක්ෂණ කියන්නේ මොහොත. දුස්සක්ෂණ කියලා කියන්නේ අයහපත් මොහොත. මොහොත කියන්නේ බොහොම කෙටි කාලයක්නේ. අපි මේ යන සංසාර ගමනේ හැටියට මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා ගත කරන්නේ කෙටි කාලයක්. ඉතින් එහෙම කෙටි කාලයකට කියන්නේ ක්ෂණේ කියලා. ඉතින් අෂ්ට දුෂ්ටක්ෂණ කියන නරක මොහොතවල් නරක උත්පත්ති ස්ථාන කාල පරිච්ඡේද 8ක් තියෙනවා. නරකී උපන්නෝතින් මාර්ගඵල ලබන්න මේ ධර්මයේ ඉගෙන ගන්න, පුහුණු කරන්න, වර්ධනය කරන්න ඉඩ පහසුකම් නැහැ. එතකොට പ്രേත ලෝකයේ උපන්නකින් ඒ පහසුකම් ඇත්තේ නැහැ. තිරිසන් ලෝකයේ උපන්නකින් ඒ පහසුකම් ඇත්තේ නැහැ. ඊළඟට අරූප අසඤ්ඤ තලයේ උපන්නකින් මේ පහසුකම් ලැබෙන්නේ නැහැ. ප්‍රත්‍යන්ත දේශයේ උපන්නකින් ඒ පහසුකම් නැහැ. ඉන්ද්‍රිය විකලත්වයක් වුණොත් මේ පංචේන්ද්‍රිය ඉන්ද්‍රිය පහ විකල වුණොත් එය ධර්මයේ හරියට දකින්නත් බෑ, විදුරුව දකින්න බෑ, බණ පොතක් කියවන්න බෑ මනක් අහන්න විදියක් නෑ එතකොට ඒ ඇත්තටත් මේ පංචේන්ද්‍රියන්ගේ විකලස්ය නිසා මේ ධර්මයේ පිළිපදින්න බැරුව යනවා ඊළඟට මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙනෝකින් එච්චර හොඳ ධර්මයක් තිබුණත් ලෝකේ පහළ වෙලා ඒ ධර්මයට හිත නැගෙන්නේ නෑ අබුද්ධෝත්පාද කාලයේ උත්පත්ති ලැබුවකින් ධර්මයක් නැති කාලයක ඉතින් ඒ ඇත්ත කොහොමද ධර්මයේ පිළිපදින්නේ? ඒවා තමයි අස්ස දුෂ්ටක්ෂණ කියන්නේ. ඒ අස්ත දුෂ්ටක්ෂණ වලින් මිදෙන්නට හිම ඕන කරනවා. ඒ නිසා කුසලය නොඇදුවත් හිම් වැඩුවාම හිම් වර්ධනය කරාම පුණ්‍ය කටයුතු කරනකොට අර නරක ස්ථාන වලින් මිදිලා හොඳ ස්ථානයක උපස්ති ලැබෙනවා. මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙනවා. අංග සම්පූර්ණ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවාම ඉතින් ඒ ඇත්තට පුළුවනි කොහොම හරි මේ සසර දුකින් මිදෙන මාර්ගය කියන්නේ. ඒ නිසා ඒකත් වැදගත්. තීසිරෙන්න. දානයක් දෙනකොට ඒ දන් දෙන ඇත්තා විවිධ අදහස් වලින් දන් දෙනවා. සමහරු අත්හැරීම් පුරුදු කරන් දන් දෙනවා. සමහරු යමක් බලාපොරොත්තු වෙන සතර සැප විපාක බලාපොරොත්තු වෙන දන් දෙනවා. ඒ කොහොමද දුන්නා දන් දෙන ඇත්ත හොඳ හිතින් දන් දෙන්නට ඕන. දැන් දානේ දීනුණක් තියෙනවනේ සිද්ධිලින්ගේ වශයෙන් සිද්ධිලේ දාන දාස දාන සහාය දාන පටි කියලා. දාන දාස කියන්නේ දෙන දෙයක මහල් ලැබෙන්නේ කියලා. Tamanta කන්න පුළුවන් දෙයක් නෙවෙයි. Tamantaත් කන්න බැරි එහෙම ඉවත දාන දෙයක් එහෙම නැත්නම් Tamanta අඳින්න බැරි ඉවර දාන දෙයක් කෙනෙකුට දෙනවා. ඉතින් එහෙම දීමනාවලට කියන්නේ එහෙම ඇත්තන්ට කියන්නේ දාන දාස කියලා. සමහර විට අමුතුවෙන් සූදානමක් නැහැ Taman පාවිච්චි කරන හැටියට. Taman කන තමයි තිබෙනවා. එහෙම කියන ඇත්තන්ට කියනවා දාන සතිය කියලා. එතකොට දීමනාවක් කරනකොට අනිත් කෙනෙකුට පාවිච්චියට ගන්න පුළුවන් විදිහට ප්‍රයෝජනවත් විදිහට යමක් දෙන්න ඕනේ. එහෙම තමයි බෞද්ධයින් ඒ කටයුතු කරන්නේ. ඉතින් ඒ තවත් දානයේ ප්‍රභේද කුටිකුත් තියෙනවා. ඉතින් දෙකක් කාලේ අපි බොහොම දානයේ ප්‍රගුණ කරනවා. දානයේ පිළිදු කරනවා. ඉතින් රට පුරාම මේ තැන්වල දාන්සල් දෙනවා. ඉතින් මේ තරම් දන්සල් දෙන රටක් මේක කිහිවත් නෑ. කතා කර කර දන් දෙනවා. පාර යන පාර පිටේ යන්නේ නැයට කතා කරමින් කෑම්බින් දෙනවා. මුන් පෙරත් කරමින් දෙනවා. ඉතින් හොඳයි. දන්සල් දෙන එක මේ මහා කාමික ශ්‍රේෂ්ඨ මහෝත්මය පහළ වෙච්ච කාල පරිච්ඡේදේ දන්සල් දෙනවා. බොහොම වටින දෙයක්. ඒ දීමනාව ඒ විදිහට පුරුදු කරන්නට ඕනේ. ඉතින් Taman ළඟට කෙනෙක් නැති බැරි කෙනෙක් ආවහම ඒකටත් ඒ විදිහට සැලකන්නට ඕනේ. ඒ නිසා දානය සීලයක් ක්‍රියාව. සීලයක් පුණ්‍ය ක්‍රියාව. සීලය සමහර කුසල ක්‍රියාවක් වෙනත් පුළුවන් පුණ්‍ය ක්‍රියාවක් වෙනත් පුළුවන්. ඒ නිසා සුගති සම්පත් ලබන්නේ හොඳ ස්ථානවල ලබන්නේ හොඳ ස්ථාන උප්පත්තිය ලබන්නේ රූප ශෝභාව ඇතිව උප්පත්තිය ලබන්න ඕන කියන හැඟීමෙන් සීලය පුරනවා නම් ඒක පුණ්‍ය ක්‍රියාව. මොකද භවයේ සම්පත් බලාපොරොත්තු වෙන කරන ක්‍රියාව. ඊළඟට භාවනාව සමහර සුදු කරනවා මේ භාවනාව පුහුණු කිරීම නිසා මට ප්‍රඥා සම්පත්තිය ලබන්න පුළුවන්. සසර ප්‍රඥාවෙන් දින වෙන උත්පත්ති ලබන්න පුළුවන් කියන හැඟීමේ භාවනාව පුරුදු කරනවා. ඒ නිසා ඒකත් මේ ක්‍රියාවක් වෙනවා. ඊළඟට පත්ති කියන්නේ මේ යම් පිනක් දෙනවා කාට හරි. මටත් කාට හරි යමක් දුන්නා මටත් ලැබෙනවා කියලා පින් දෙනවා. පත්ති කියන්නේ ඒක. පත්තානුමෝදනා පින් අනුමෝදන් වෙනවා. ඒකත් පුණ්‍යක් ක්‍රියාවක්. අනිත් එක විද්‍යාවච්චි. විද්‍යාවච්චි කියන්නේ වස්තුවේ කිරීම. ඒකත් බොහොම හොඳ දෙයක්. වස්තුවේ කරන්නට ඕන බෞද්ධීන් ඒවා පුරුදු කරනවා. දැන් ස්වාමින් වහන්සේලා ආතරේ වස්තුවේ කරනවා. විහාරස්ථානයේ වස්තුවේ තියෙනවා. ඒක ඒ සෑම දෙයක්ම කරනකොට හොඳ සිතිවිලි පහළ වෙන්නේ. වැඩිහිටි ස්වාමින් වහන්සේලා වෙන්නේ ලාබාල තරුණ විසුණු වහන්සේලා වත් පිළිවෙත් කරනවා. වැඩිහිටි හාමුදුරුවෝ උපස්ථාන කරනවා. මේ සමාජෙම දෙමව්පියන් වෙනුවෙන් දරුවෝ උපස්ථාන කරනවා. සැලකිලි දක්වනවා. වැඩිහිටියන් වෙනුවෙන් සැලකිලි දක්වනවා. ගිරණුන්ට උපස්ථාන කරන යුක්කු වසාවක්. එවන් කුසල් සිතුවිලි පහළ වෙන්නේ පින්. පින් සිතුවිලි පහළ වෙන්නේ. ඊළඟට අපචායනය. අපචායන කියන්නේ වැඳුම් පිදුම් කිරීම, ගරු කිරීම. වැඩිහිටියන්ට ගරු කරනවා, සිද්දතුන්ට ගරු කරනවා. ඒවා මේ දේවල් ඒ දේ කිරීමේ පින් රැස් වෙන්නේ. ඊළඟට දේශනා ධර්ම දේශනා කරනවා ගිහියත් දේශනා කරනවා පැවිදි විසුණු වහන්සේලා දේශනා කරනවා කෙනෙකුට යහපතක් වෙන්න කියලා ධර්මයේ දේශනා කරනකොට තමන්ට පහන් සිටිනී තින් සිටිනී පහළ වෙන්නේ ඊළඟට සුති සුති කියන්නේ ඇසීම මේ ඇසීමෙන් මන ඇසීමෙන් තින් සිටිනී පහළ වෙනවා හොඳට බණ අහගෙන ඉන්නකොට කුසල් සිටිනී පහළ වෙනවා එතකොට ඒ තින් රැස් කිරීම එයින් පහළ විය ඇති කර ගැනීම, සිතිවිලි ඇති කර ගැනීම සසර සැප විපාක ලබන්න හේතු වෙනවා. දිට්ඨි කියන්නේ සංඥා දෘෂ්ටි ඇති කර ගන්නවා. සංඥා දෘෂ්ටි ඇති කරගෙන ගත්තාම ඒකත් පිනා. පුණ්‍යක්‍රියාවක්. ඒවට කියන්නේ දස පුණ්‍යක්‍රියාවක් කියලා. දස පුණ්‍යක්‍රියාවක්. ඊළඟට පින්වත්නි අපි දැන් බලන්න ඕනේ කුසලක්‍රියා. දැන් දස කුසල් කියලා කියනවනේ. දස කුසලක්‍රියා. දැන් මේ පින සහ කුසලයේ කියන්නේ මොකක්ද කියලා දැන් ඔයයන්ට තේරෙනවා. පින සාමාන්‍ය විහාරයේදී ඒ පින කියන වචනේ කුසල කියන වචනේ ભેදයක් නැතුව කවුරුත් එක දෙයක් හැටියට පාවිච්චි කරන්නේ. නමුත් මේ දෙක ගැන කලකා බලනකොට පිනයි පවයි දෙකම සතර පැවැත්මට ඕන කරන කර්ම සංඛ්‍යාවතයයි. කර්ම රැස් වෙන්නේ. පිළිසිවත් පවතිවත් කර්ම. ඒවා සසර ගමනට හේතු වන ක්‍රියා. ඒකට කිනමකින් කෙරෙන්නේ සතු උපාසක ලබා ගැනීම භවගාමී වෙන එක. ඒක සසරින් මිදෙන්න කින වැදගත් වෙන්නේ නැහැ. සසරින් මිදෙන්න බෑ කියන විතරක් කරන්නේ. කුසල මාර්ගයේ කියමු වෙන්න තියෙනවා. එතකොට කුසලය කුජලය නිවන් පැත්තට යොමු කරනවා. ඒ නිවන් පැත්තට යොමු කරන ක්‍රියාදාමය තමයි කුසලයේ කියලා කියන්නේ. කුසලයේ කියන වචනේ තේරුම හැකියාව, දක්ෂතාව කියන තේරුම. එතකොට මේ නිවන් හැකියාව දිනු කිරීම තමයි මේ කුසල මාර්ගයෙන් කරන්නේ. එතකොට කුසලය භවගාමී වෙන්න නෙවෙයි, නිර්වාණගාමී වෙන්න. ඒක පින භවගාමී වුණත් පුද්ගලයාට ඒක අවශ්‍යයි ඕන කරනවා. මොකද දුගතියෙන් මිදෙන්නේ. දුගතියෙන් මිදෙලා සුගතියට යන්න පුළුවන් ඉතින් ඇස් පිළිම නිසා. එතකොට පින්නාති දැන් අපි බලන්නට ඕන මේ මොනවද මේ කුසල ක්‍රියා කියන්නේ කියලා. කුසල ක්‍රියා 10ක් තියෙනවනේ. ඒ ඒ කුසල ක්‍රියා 10 දැන් බුදුහාමුදුරන්ගේ දේශනාවල බොහොම ලස්සනට බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා සාලියක සූත්‍රයේම විරංජක සූත්‍රයේම පැහැදිලි කරලා තියෙනවා ඒවා ධම්මචර්යා ධම්මචර්යා සමචර්යා හැටියට මේ පළවෙනි එක තමයි පාණාතිපාතං පහය පාණාතිපාතා පටිච්චසමුප්පාදේ ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාතය හැරලා ඒන් වැළකීලා ජීවත් වෙනවා කොහොමද මේ වලකින්නේ තවත් විස්තර කරනවා නිහිත දන්ඩෝ නිහිත සත්තු මේ දඬු පැත්තකින් කියලා අවියාවිද පැත්තකින් කියලා නැජී බයපන්න මේ පමත බය ඇතිව පමත ලැජ්ජා ඇතිව බොහොම අනුකම්පාවෙන් මේ කාර්මිකව සබ්බපාන භූතේ සිතාන සම්පීවරි සියලුම සත්‍යයන් කෙරෙහි සිතාන සම්පී වාසය කරනවා ඒක තමයි පළවෙනි කුසල ක්‍රියාව එතකොට ওই කුසල ක්‍රියාවක යෙදෙනකොට මේ ඇත්තට හිත දූෂණය වෙන්නේ නැහැ. හිත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දූෂණය වෙන්නේ නැහැ. ඒ දූෂණයමයි හිත පවිත්‍ර කරනවා. ඒක තමයි කුසල ක්‍රියාව. ඊළඟට අදින්නාදානං පහය අදින්නාදාන පටිවිරතෝ හෝති. මුදුන් දෙය ගැනීමෙන් ගැලැසිලා අන්සන්තක ගමේ හෝ ආරණ්‍ය කැලේ හෝ යම් භාණ්ඩයක් ප්‍රකරණයක් එහෙම කියනවනම් ඒක පැහැරගන්නේ නැතුව ඒවයින් වැළකීලා ඉන්නවනම් අන්සුද්ධ ගැනීමෙන් වැළකීලා ඉන්නවනම් ඒක තමයි අදත්තාදානය කියලා කියන්නේ. ඊළඟට බලන්න දැන් මේ කාමීත්‍යාචාරය. කාමීත්‍යාචාරය කියන්නේ දැන් මේ ජීවිතය ගත්තාම මේ ජීවිතේ පෞල් ජීවිතයක් ආරක්ෂා වෙන්නේ ඒ ස්වාමි භාර්යාව දෙන්නගේ සුවදත්වය විශ්වාසය ආරක්ෂා වෙන විදිහට තිබුණොත්. ඉතින් මේ විශ්වාසය කඩ වෙන විදිහට තවත් කෙනෙක් ඒකට සම්බන්ධ වුණොත් ඒ දෙන්නගේ ජීවිතේට ඒක තමයි කාම මිත්‍යාචාරය කියලා කියන්නේ. ස්වාමියා වෙන කාන්තාවක් සමග සම්බන්ධතාව පැවැත්වුවොත් ඒකම මේ විරිඳ වෙන පුරුෂයෙකු සමග සම්බන්ධතාව පැවැත්වුවොත් ඒ පෞල් ජීවිතයේ තියෙන සුහදත්වය බිඳෙනවා. ඒ සුහදත්වයේ බිඳීම නිසා ඔවුන්ගේ මේ ක්‍රියාවල මේ සිතිවිලි වල දූෂණයක් ඇති වෙනවා. ඒක තමයි කාමීත්‍යාචාරය කියලා කියන්නේ. දැන් ඔය සාලීයක සූත්‍රයේ විරාජි සූත්‍රයේ දීර්ඝ වශයෙන් විස්තර කරනවා මේ ඔය ශික්ෂාපදේ කඩලෙන හැටි. දැන් කාන්තාවක් මේ පැත්තෙන් බලනකොට මාතුරක්කිතා, පිතුරක්කිතා, භාතුරක්කිතා කියලා තියෙනවා මා විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, පියා විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, මේ සහෝදරයා විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය ඒ විදිහේ ස්ත්‍රීන් 100 දෙනෙක් ඉන්නවා 20 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ ඇත්තන් සමග කිසි අනිත් සම්බන්ධයක් ඇති කර ගැනීම සාමිත්‍යාචාරයට අයත් වෙනවා. ඒ නිසා ඒ ආරක්ෂා වීම කුසලයටයි. ඒ වැලකීම කුසලයටයි. අනිත් කාරණය තමයි සංවාදය. ඕනෝන්ගේ විශ්වාසය ආරක්ෂා වෙන්නේ වචනයෙන්. Tamanta hari අනුන්ට hari කිසියම් ලාභයක් මේ මොකක් හරි බලාපොරොත්තුවක් ඇතුව බොරුවක් කියනවා නම් වචනයක් ප්‍රකාශ කරනවා නම් පැවතීමේ අදහසින් ඒක තමයි මුසාවාදය කියලා කියන්නේ. අත් හේතුවා, පර හේතුවා, ආමිෂ කිංචිත්ත හේතුවා. න සම්පජාන මුසා භාසිතා හේතු. තමන්ගේ ප්‍රයෝජනෙට හරි අනුන්ගේ ප්‍රයෝජනෙට හරි එහෙම නැත්නම් කැම් බීම ටිකක් ලබා ගන්න මොනවා හරි බලාපොරොත්තුවක් නිසා හරි දැනතන අනිත්නේ පවටන අදහසින් වචනයක් කියනවා නම් ඒක තමයි හිතාවාදා කියලා කියන්නේ. ඒකෙන් මේ පුද්ගලයාගේ චරිතය දූෂණය වෙනවා. අනිත් කාරණේ තමයි හේලම. තමන් අනිත් සමාජයේ ජීවත් වෙන පිරිස බිඳවන අදහසින් යම් යම් වචන ප්‍රකාශ කරනවා. උපෝසුත්වා න අමුත්‍රාඛාතා මේ සංදේදාය. මෙතන යමක් අහලා තවත් තැනක ඒක කියන්නේ නැහැ. එයයි බිඳ බිඳවන්ද. න අමුත්‍ර සුත්වා මේ සංඝාඛාතා අමුසම්බේදාය. මෙතන දෙයක් අහලා ඒක මෙතන කියන්නේ නැහැ මේ අත්ංගේ දෙවිදිය සඳහා. ඉතින් ඒ ඇත්තෝ මේ සමගියෙන් ඉන්න ඇත්තෝ සමගි කරන්නට ඕනේ. අසමගි වෙච්ච ඇත්තු සමගි කරන්න ඕනේ. සමගි වෙච්ච ඇත්තන්ගේ සමගිය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. සමග්‍ර රතු සමග්‍ර කරණී වාචම් භාවිතා වෙති. සමගි කිරීමේ ඇලෙන්න තෝරන සමගි කරන වචන පාවිච්චි කරන්න ඕනේ. එහෙම පාවිච්චි කරනවා නම් මේ සැලසුම් දෝෂණය වෙන්නේ නෑ. කියනම කියලා කියන්නේ ඒකයි. අතන කියන දේ මෙතෙන්ද කියන පිරිස බිඳවනවා. මෙතන කියන දේ අතින් සැලකට ගිහින් ඒ පිරිස බිඳවනවා. මේ ශිෂ්ට සම්පන්න සාමකාමී සමාජයක් අතරේ ඕනෝන් බිඳවීම තමයි මේ තේරුම කියලා කියන්නේ. ඊළඟට පරුස වාචන. යම් කිසි වචනයක් ප්‍රකාශ කරනකොට ඒ ප්‍රකාශ කරන වචන බොහොම ප්‍රේජනක වෙන්න ඕනේ. බොහොම ප්‍රේජනක වෙන්න ඕනේ. යා සා වාචා නීලා අන්න සුඛා තේමනීය. ඒ දොස් රහිත වෙන්න ඕනේ. නීලාසේ දොස් රහිත වෙන්න ඕනේ. අන්න සුඛා කන්ට බොහොම ප්‍රිය වෙන්න ඕනේ. ප්‍රේමණීය ප්‍රේමණීය වෙන්න ඕන හදයන්ගම සිත් ගන්න සිදු සිත් ගන්න සිදු වෙන්න ඕන හෝරි හෝරි කියන්නේ මේ නගරේ ජීවත් වෙන ශිෂ්ටත්වයට ගැලපෙන බහුජන කාන්තා බොහෝජනයාට ප්‍රිය වූ බහුජන මනාපා බොහෝජනට මනාප වූ අන්නේ ඒ විදිහේ වචන පාවිච්චි කරන්න ඕනේ ඒක තමයි පරුසාව පරුසාවාචයෙන් වැළකීම පරුසාවාචා කියන්නේ තමන්ගේ අනුන්ගේ හිත සලු කරන නපුරු කරන වචන පාවිච්චි කිරීම. එතකොට එහෙමනම් අපි පාවිච්චි කරන්නට ඕනේ මේ විදිහේ වචන. දෝෂ රහිත කනට ප්‍රිය ප්‍රේමණීය සිත් ගන්න. ඒක ශිෂ්ටත්වයට ගැළපෙන බොහෝ දෙනාට ප්‍රියමනාප පුදවන ඒ විදිහේ වචන පාවිච්චි කරන්න ඕනේ. සම්පූර්ණත්වයේ සමාජයේ මුවිද්දන වචන පාවිච්චි කරනවා. ඒ වචන පාවිච්චි කරාම ඒවයි සනුභව නිරෝධි බව, අනීරි බව මේ දින අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉන්න පුද්ගලයෝ තමන්ගේ දක්ෂකම් අනුව තමන්ගේ ශක්ති සම්පන්නකම් අනුව මේ දිනයි වචන පාවිච්චි කරාට ආනීලයට කල්පනා කරන්නේ මේ ඇත්තගේ තියෙන නැදෙනකම. මේ ඇත්ත ශිෂ්ටත්වයට පත්වෙච්ච කෙනෙක් නෙවෙයි. මේ සමාජයේට සමයට ගැලපෙන වචන නෙවෙයි පාවිච්චි කරන්නේ. මේ වචන වලින් මේ පුද්ගලයාගේ තියෙන වැදගත්කම සමාජයේ මනිනවා. Taman මෙහිතුවට සමාජයේ මනිනවා. ඒ නිසා පින්වත්නි මිනිසක් විදී යම් කිසි වචනයක් පාවිච්චි කරනකොට ඒ වචනේ බොහොම කල්පනාවෙන් එළියට දාන්න ඕනේ. අනිත් එක්කෙනාට කියද කියලා බලන්න ඕනේ. ඒ අප්පිය නම් ඒ වචනේ පාවිච්චි කරන්න හොඳ නෑ. අනිත් පුජ්‍යලයාගේ ආවේග මතු කරන මේ අවසන විදිහේ වචන දෙකම තේරුම් ගන්න ඕනේ. එහෙනම් තේරුම් අරගෙන වචනේ පිට කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේක හොඳ සමාජය ගොඩනගන්නේ මෙතන. කුසල ක්‍රියාවක් කියන්නේ එතකොටයි. ඒ නිසා අපේ වචන නියම් යහපත් වෙන්න ඕන. ඒක කුසල ක්‍රියාවක් වෙනවා. අනිත් වචනේ තමයි පින්වත්නි සම්පප්පලාප කියන්නේ. සම්ප කියන්නේ හිස් දේ තමන්ගේ අනුන්ගේ හිතසුව විනාශ කරන හිස් දේ පලාප කියන්නේ දෙදවීම. එහෙමනම් අපි ඒවයින් වළකින්න ඕනේ. එතකොටයි කුසල ක්‍රියාවක් වෙන්නේ. කාලවාදී, භූතවාදී, කාලවාදී කියලා කියන්නේ ගැළපෙන. කාලයට ගැළපෙන වචන වෙන්න ඕනේ. භූතවාදී කියන්නේ සත්‍ය වූ වචන වෙන්න ඕනේ. අත්වාදී අර්ථවත් වෙන්න ඕනේ. ධම්මවාදී ධර්මානුකූල වෙන්න ඕනේ. නිදානවකින් වාචං භාසිතා. මොන නිදාන නිදානයක් වගේ වචන. තැන්පත් කරගන්න, සිහිය තැන්පත් කරගන්න ගැළපෙන විදිහේ වචන පන්ති කරන්න ඕනේ. ඒක තමයි සම්ප්‍රප්පලාපයෙන් වැළකීම කියලා කියන්නේ. ඒක කුසල ක්‍රියාවක්. අනිත් කාරණය තමයි අවිද්‍යාව. අවිද්‍යාව. අවිද්‍යාවෙන් වැළකීම. අවිද්‍යාවෙන් තොරවීම. තමන්ගේ අන්සතු වස්තුවක් ඒක ඕන්ගේ සතුට පිණිස පාවිච්චි කරන යම් කිසි දෙයක්. ඒ පාවිච්චි කරන උත්සාහයෙන් අනුන් හරි හම්බ කරගත්ත දේ ඒවා තමන්ට අයිති කරගන්න කල්පනා කිරීම. යන්තම් පරස්ස පරිවිප්පූපකරණං තං නාදිජ්ජිතා හේති භූවත නම් පරසස මමසාති අනේ ඒකට තියෙන එක මට ලැබුණකින් හොඳයි කියලා මේ අනිත් කෙනෙක් හිමි කරගත්ත දෙයක් උත්සාහයෙන් ලබාගත්ත දෙයක් තමයි අයිති කරගන්න යනවා ඒක තමයි අවිජ්ජාව කියලා කියන්නේ ඊළඟට තුන්වක් ව්‍යාපාදේ ව්‍යාපාදේ කියලා කියන්නේ මේ නරකයෙන් දූෂණය වෙච්ච හිතින් අනිත්‍ය විනාශේවා නැසේවා කියන කල්පනාව. මේ ව්‍යාපාදයේ. මේ ව්‍යාපාදයේ ඒ ඉතින් ඈත් කර ගන්නවා නම් ඒක තමයි කුසල ක්‍රියාව. අනිත් කාරණේ තුනත් මේ සම්මාදිට්ඨිය දෘෂ්ටි යහපත් වෙනට ඕනේ. දෘෂ්ටි යහපත් වෙනවා තමයි කුසල ප්‍රතිපදාවට යොමු වෙන්නේ. ඒ කුසල ප්‍රතිපදාවට යොමු වෙන්නේ නැහැ දෘෂ්ටි යහපත් වෙන්නේ නැත්නම්. ඒ නිසා මේ කුසල ක්‍රියාව කුසල ක්‍රියා තේරුම් ගන්නට ඕනේ. විනාශී මේ දස පුණ්‍ය ක්‍රියා වස්තු සසරට හේතු වන බවත් කුසල ක්‍රියා භවයෙන් මිදීමට සසරින් මිදීමට හේතු වන බව තේරුම් ගන්නට ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි වර්ධනය කළ යුත්තේ කුසල. දිනු කරගත යුත්තේ කුසල. කුසලං වික්‍රේ භාවේත. මහණෙනි කුසල වඩන්න. සත්‍සා වික්‍රේ කුසලං සක්කාදිට්ඨිය අකුසලම් පජහිතේ මහණෙනි අකුසල් දුරු කරන්න පුළුවන් කුසල් වඩන්න පුළුවන් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කුසල් වැඩිම පිළිබඳව දේශනා කරා මේ අවස්ථාවේ අපි මේ වෙසක් සමයේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උතුම් සිදුවීම් තුනක් සිහිපත් කරන මේ අවස්ථාවේ ඒ කාලයට එන්නට කලින් අපි දැන් දැන්ම සූදානම් වෙන්නට ඕන මේ බුදුහාමුදුරේ දේශනා කරපු ධර්ම මාර්ගයේ පිළිපදින්න. ඉතින් ඒ කාලේ විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් ඉස්සෝ පැවැත්තුවා. බාලනක්හත් කියලා ඉස්සයක් තිබුණා. මේ බාලනක්හත් කියන ඉස්සෝ පවත්වපු ආකාරය වනපතේ සඳහන් වෙනවා. සරත් නුර හිටපු මිනිස්සු මුඛාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකන් කලින් ඉඳලා ඒ නැකත් කෙලියක් පැවැත්තුවා. ඒ නැකැත්තේ පැවැත්ම 아무තු විදියකට. ඒ රටේ පිරිස ශරීරේ පුරාම ඒ සැලැස්මේ ජීවත් වෙච්ච මිනිසෙයින් ශරීරේ පුරාම ගොමසවරගෙන අනුකවරගෙන තනින් තන යනවා. තවත් තවත් බහුරූපෝලම් සකස් කරගෙන තනින් තන ගෙවල් වලට යනවා. මේ ගෙවල් වලට ගිහිල්ලා බොහොම අසභ්‍ය විචේ වචන පාවිච්චි කරන්නේ. ඒ විතරක් නෙවෙයි පාරේ අනේ නැත්තන්ට උනත් උසුළු උසුළු කරමින් යන්නේ. ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා අසභ්‍ය වචන බොහෝම කනට අමිහිරි වචන පාවිච්චි කරමින් මුදල් රැස් කරනවා. ඉතින් මේ කාලේ ඒ සරත් නුර ඉන්න බොහෝ ශ්‍රද්ධාවන්ත ආර්ය පිරිස බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝයා මහමගට වඩිනවට කැමති නැහැ. ඒ නිසා ඒ ඇත්තු විහාරස්ථානයේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වික්ෂුන් වහන්සේලාට ආරාධනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේලා මේ සතියේ මගට වඩින්න දෙපා. අපේ නිවෙස් වලට වැඩමවන්න දෙපා. ඉන්ද පාතේ වඩින්න අවශ්‍ය නැහැ. අපි වහන්සේලාට අපෝපස්ථාන කරනවා කියලා ආහාර පාන ආදී දේවල් සියල්ලක්ම දානමාන සපේල විහාරස්ථානේ ඒ ඇතු ජීවන් වලට කියලා නිස්සබ්දව ඉන්නවා. ඉතින් මේ බාල පිරිස ශික්ෂණයෙන් අඩු පිරිස මේ විදිහට ගොම අලු තවරගෙන තනින් තන යමින් ඒ නිවෙස් වලට එනකොට ඈතදීම මේ හඬ ඇහෙනකොට මුදල් දීලා මේ පිළිස යවනවා. වැඩි හිටියෝ ළමයින්ටත් මේ හඬවල් නෑ හෙන්න මුදල් ටිකක් එහෙම ඉක්මනින්ම දීලා ආ පිටක් කරනවා. ඉතින් ඒ විදිහට සතියක් කියන්නේ. බොහොම අමිහිරි. මේ සතියක් ගත වුණාට පස්සේ මේ ආර්ය පිළිස සද්ධාවන්ත පිළිස බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා තමන්ගේ නිවෙස් වලට වැඩමවාගෙන ධම්පෙන් පිළිනමල මෙච්ච සිද්ධිය කියනවා. අනේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අපි බොහොම වේදනාවෙන් පහුගිය කාලේ ගත කළේ. මේ බාල නක්කත්ත බාල නක්කත්තේ නිසා බාලින්ගේ නැකැත්තේ නිසා අපිට මහා කරදරයක් වුණේ. මහා විපත්තියක් වුණේ. මම අමිහිරි හඬක් අහන්න ලැබුණේ. ඉතින් ඒ නිසා අපි මේ විදිහටයි පිළිපැද්දේ කියලා මේ ඇත්තන්ට ඒ සතිය පුරාම ගත කරන්න සිද්ධ වෙච්ච දුක්ඛයට ආදී පැහැදිලි කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක අහගෙන ඉඳලා බණපදයක් දේශනා කරනවා. සමාද මනු මුංජන්ති බාලාදින්නේ භෝජන. අප්‍රමාදංච මේධාවී ධනං සෙත්තං වරක්කති. බාලා දුන්නේ දිනෝ ජන ඥානෙ අදු නුවණ අදු බාල ජනයා. බාලා දුන්නේ දිනෝ ජනා මේ ඥානෙ අදු බෝඩ අය මේ විදිහට හිතිරෙනවා. මා සමාද මනු යංජන්ති බාලා දුන්නේ දිනෝ ජන. අප්‍රමාදංච නේධාවි ඥානවන්ත අය අප්‍රමාදය ධනං සෙත්තංව රත්ති උතුම් ධනයක් හැටියට ආරක්ෂා කරනවා. දැන් ඔන්න බලන්න බාල ජනතාව. බුද්ධියෙන් අඩු, ශික්ෂණයෙන් අඩු බාල ජනතාව හැදෙන්නේ නැති. ඒ අය දැනුගත් අය නෙවෙයි. ඒ නිසා ශරීරයේ පුරාම ගොමාලු සවරගෙන අනිත් අනිත් අයට පාරිතෝෂය යන අයට උසුළු උසුළු කරමින් ජීවල් වලට ගිහිල්ලා බොහොම අසභ්‍ය වචන පාවිච්චි කරමින් ඉඳගස් කරනවා. මේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ බාලයන්ගේ හැටි. නමුත් අනිත් අය ප්‍රමාද මනෝ යන්ති බාලා දුන්නේ දිනෝ ජන අප්‍රමාදංච මේධාවී ධනංකේතං වරක්කෝ ඥානවන්තයෝ අප්‍රමාදය ජේෂ්ඨ ධනයක් හැටියට සැලකෙනවා ඉතින් ඒක තමයි වටින්නේ දැන් අපි තේරුම් ගන්න ඕන අපිත් අපේ සමාජය තුලත් මෙහෙම දේවල් දකින්න ලැබෙනවා මුල මදි වුණාම දැනුගත්කම් මදි වුණාම අනිත් අයගේ පහසු ගැන සැලකන්නේ නැහැ අපි නිතරම කල්පනා කරන්න තෝරන අනිත් පැත්තගේ පහසුව. සමාජ පහසුව විතරක් නෙවෙයි අනිත් පැත්තගේ පහසුව ගැන සැලකන්න ඕන. ඉතින් එහෙම නුවණ කියන ඇත්තෝ තමන්ගේ විතරක් නෙවෙයි අනිත් අසංගේ පහසු වෙනස් කලකලයි කටයුතු කරන්නේ. මෙතන පින්වත්නි කෙටියෙන් තේරුම් ගන්නට ඕන අපමාද කියන වචනේ මද කියන්නේ මත් වීම, සමාද කියන්නේ අතිශයින්මත් වීම. අතිශයින්මත් නොවන්නේ ඥානවන්ත අය. විවිධ හේතු නිසා මත් වෙනවා. සමහරු ධනය නිසා මත් වෙනවා. සමහරු උගත්කම නිසා මත් වෙනවා. සමහරු පිරිවර නිසා මත් වෙනවා. සමහරු ජීවිතය නිසා මත් වෙනවා. විවිධ ක්‍රමවලින් මත් වෙන ඇත්තෝ ඒ මත් වීම නිසා උඩඟු වෙලා මානෙන් මත් වෙලා වැඩි හිටියන්ට සැලකන්නේ නැහැ. සැලකුවිටට සැලකන් සැලකන්නේ නැහැ. පොලිස් යුතුයකම් ඉෂ්ට කරන්නේ නැහැ. බොහොම නරක විදියට පහත් විදියට මේ ජීවිතේ ගත කරනවා. ඒ නිසා ඥානවන්ත මිනිස්සයා තේරුම් ගන්නවා ඉවත්කම කියන එක අපට ඕන කරන දෙයක් ධනවත්කම කියන එක ඕන කරන දෙයක් බුද්ධ ආගමේ ප්‍රතික්ෂේප කරේ නැහැ බුදුරජාණන් වහන්සේ ධනවත් වීමේ වැදගත්කම දේශනා කරලා තියෙනවා. ධනවත් වෙන ආකාරයක් දේශනා කරලා තියෙනවා. නමුත් මේ ධනියම ජීවිතය හරිය නෙවෙයි. ඊට වඩා වටිනවා ආධ්‍යාත්මික ජීවිතය. ආධ්‍යාත්මික ගුණ වගාවත් එක්ක අනිත් අනිත් ලක්ෂණත් එකතු වෙන්නට ඕනේ. කෙනෙක් රූමත් වුණා වෙන එක හොඳයි කෙනෙක්ක් තියෙන රූමත් වෙනවා ඒ රූමත් වීම හරය හැටියට කල්පනා කරගෙන තමන් යුතුයකම් බැහැර කරමින් ආධ්‍යාත්මික පැත්තෙන් හිත හිත මං වෙනවා නම් ඒ ජීවිතේ වටින්නේ ඒ නිසා ඔය ඔය අංග වගේම ජීවිතය හරිය ගැන කල්පනා කරන්න ඕනේ. ඒවා ගුණවත් සම් ආධ්‍යාත්මික වැදගත් සම්යන සදාචාරය ගැන වටිනාකම් ගැන කල්පනා කරන්න ඕනේ. එහෙම නම් තමයි ඒ ජීවිතය වාසනාවන්ත වෙන්නේ. ඒ නිසා සින්වත්නි අපි කල්පනා කරන්න ඕනේ මේ සත්‍යමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගැන ටිකක් කල්පනා කරන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්මය අපේ සමාජයට කොච්චර වැදගත්ද? ඒවා තේරුම් ගත්තේ නැති ඇත්තෝ මේ උතුම් ජීවිතේ විනාශ කරගන්න ආකාරයක් අපට අහන්න ලැබෙන්න ලැබෙනවා. පහුගිය සතියේ පමණ අපට අහන්න ලැබුණ ජනමාධ්‍ය වලින් පසුගිය මාස දෙක ඇතුළත අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිය දිනහා ගැනීම 67ක් සිදු වුණා කියලා. ඉතින් ඒ මේ බෞද්ධ රටේ ඒ තරම් කෙටි කාලයක් ඇතුළත එවැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් අහන්න ලැබීමත් මේ සනගාතයට කාරණයක්. ඒක ආර්ථික හේතුන්ම මොනවත් අපට දැනගන්න ලැබුණා. ඉන්වත් අපි මේවට මාර්ග සකස් කරන්න ඕන. රටේ පාලක පක්ෂේ උනත් දැනුම් ගැතියට උනත් මේවට මාර්ග සකස් කරන්නට ඕන. විසුන් වහන්සේලාත් මේ පිළිබඳව සැලකිලි යොමු කරන්නට ඕන. ඉතින් මේ පිරිස විහාරස්ථාන වලට එන්නට ඕන. මේ ජීවිත ප්‍රශ්න නිසා සියදිවි මහා ගැනීම කරගත යුතු නැහැ. ඒ ජීවිත ප්‍රශ්න විසඳාගන්න මේ මාර්ග තියෙනවා. මානසික අසහනය ඇති වුණාම භික්ෂුන් වහන්සේලා හමු වෙන්නේ. ඒ භික්ෂුන් වහන්සේ දැනුගත් භික්ෂුන් වහන්සේලා හමු වෙලා උන්වහන්සේලා සමග සාකච්ඡා කරලා තමන්ගේ මානසික අසහනය අඩු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ භික්ෂුන් වහන්සේලාත් මෛත්‍රී සහගත එවැනි ඇත්තන්ට දෝපකාර කරන්න ඕනේ. ඒ භික්ෂුන් වහන්සේලා අපි දන්නවා විශාල සංඛ්‍යාවක් ඒ සඳහා අපකැප වෙලා ඉන්නවා. ඒ නිසා මේ බෞද්ධ රටේ එවැනි සිදුවීම් සිදුවීම් ඉද සම්බන්ධ හොඳ නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඒ අත්දැකීම් පිහිට ලබන්නට පුළුවනි. ඒ නිසා මේ විහාරස්ථාන ආශ්‍රය කරගෙන තමන්ගේ ගුණ නුවණ දියුණු කරගන්න කල්පනා කරන්න ඕනේ. දැන් මේ රටවල් වල විතරක් නෙවෙයි මේ අබෞද්ධ රටවල් වල එවැනි සිදුවීම් සිදු වෙනවා. නමුත් ඒ ඇත්තන්ට පස්සේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන ඒ පැත්තට හැරිච්ච කිරිස්තුතුත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ ගැඹුරු කාරණා පිළිබඳව තේරුම් අරගෙන පැහැදිලා පැවිදි ජීවිතයට පස්සේ ඇත්තෙත් ඉන්නවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රේෂ්ඨ ධර්මය අපේ ජීවිතවලට පුරුදු පුහුණු කරගෙන මෙලොව ජීවිත වාසනාවන්ත කරගන්න. ඒකම පරලොව ජීවිත වාසනාවන්ත කරගන්න. පුණ්‍ය ක්‍රියා දිනු කරලා පුණ්‍ය පුණ්‍ය ක්‍රියාවල යෙදিলা සසර ජීවිත සතුටවත් කරගන්න උතුම් ජීවිත ඇති කරගන්න ඕන ඒකම කුසල මාර්ගයට බහැලා මේ සසරින් මිදීමෙන් ලබන සාන්ත නිවන් සුවය ලබා ගන්නට කවුරුත් ප්‍රාර්ථනා කරගන්නවා ආකාසත්තා ච බුම්මත්තා දිවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආසාසත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා ධර්ම ශ්‍රවණානි සංසයෙන් සෑම දිනාටම සාන්ති නිවන් සුවස් වේවා අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ අහංගම ගොවියාපානේ ජයසුමනාරාමය කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරයේ යන උභය විහාරාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද අහංගම රතනසිරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ